අදෝකේස මත්තකා තච පරියංචං පූරං නානප්පකාරස්ස අසුචිනෝ පච්ච වෙක්ඛත්‍ය අත්ථි හිමස්මින් කායේ කේසාලෝ මානකා දන්තා තචෝ මන්සං නහාරෝ අට්ඨි අට්ඨි මිජ්ජා වක්ඛං හදයන් යකනං කිලෝමකං පියකං පම්පාසං අන්තං අන්ත ගුණං උදරියං කරී සංපිත්තං සෙම්මං පුබ්බෝ ලෝහිතං තේධෝ මේදෝ අස්සුවසාඛේලෝ සිංහානිකා ලසිකා මුත්තන්ති ගෞරවනීය යෝගාවචර මහා සංඝරත්නයේ අවසරයි මේ පාසක මහත්වරු සම්බන්ධ කරගෙන සත්‍යපතා බ්‍රහස්පතින්දා උදේ පවත්වන මේ ධර්ම දේශනාවටයි මේ ආරම්භය ලබා ගත්තේ. මේ අද පවත්වන්නේ විශේෂයෙන්ම පින්ඩෝල භාරද්වාජ සූත්‍රය කියන වටිනා සංයුත්ත නිකායේ මහා වග්ගයට අයිති වෙන වටිනා සූත්‍රයක් අනුව ටිකට පවත්වාගෙන යන ලබන ධර්මදේශනා මාලාවේ තුන්වෙනි අවස්ථාවයි. ඉතින් මේක ඉස්සල්ලා අපි අවස්ථා දෙකක සූත්‍රයේ අවස්ථා දෙකක් ඉදිරිපත් කරගත්තා. අද ඒ එදා ඉදිරිපත් කරගත්ත දෙවෙනි අවස්ථාව සම්බන්ධයෙන් විස්තර ටිකක් බෞද්ධ ඥාන සම්බන්ධ අදාළ දැනුම් ටිකක් ඉදිරිපත් කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. පින්ඩෝල බහාරද්වාජ සූත්‍රයේදී සිදු වෙන්නේ අරණ්‍ය වාසීව භත්‍ර යෞවන වයසේ ගත කරන ස්වාමීන් වහන්සේ නමකුත් ඒ රටේ කොසඹෑ නුවර රජ වෙලා හිටිය ඒ කාලේ රාජ්‍ය විමසන ලද ඒ උදේනි රජුරුවත් අතර ධර්මමය සංවාදයක් සාකච්ඡාවක්. එතනදී ඒ අපි මතකයේ ටිකක් අවසන්ඩ අලුත් කරගන්න උත්සාහ කරොත් ඒ රාජ්‍යරුවන්ට සැකයක් නැත්තම් දැනගත යුතු කාරණාවක් වශයෙන් ඉස්මතු වෙන්නේ මේ ජීවිතයේ ප්‍රථම වයසේ භද්‍ර යෞවන වයසේ කලු කෙස් ඇතිව ගත කරන කාම ක්‍රීඩාවන් වල තාම යෙදිලා හැඟීමක් නැති මේ පින්ඩෝල භාරද්වාජ වාගේ ස්වාමින් වහන්සේලා කොහොමද මේ එක එකසර මේ පිරිසුදු පිවිතුරු Brahmacharya රකින්නේ මුළු ජීවිතේ පුරාම Brahmacharyaට පොරොන්දු වෙලා ගත කරන්නේ කොහොමද කියන වෙන්න පුළුවන් දෙයක්ද කියන සැකේ. ඒක ওই රජුරවන්ට ඇති වුණාට මුළු ලෝකෙටම ඇති වෙච්ච ප්‍රශ්නයක්. කවදාකවත් ලෝකයා හිතන්නත් අමාරුයි හිතන්නෙත් නෑ කොහොමද මේ මුළු ලෝකෙම වශයෙන් පවත්වන මේ තෘෂ්ණාව, කාම තණ්හාව තියේදී මේ පරිසුද්ධං බ්‍රහ්මචර්යයන් කියන දෙයට මේ පිවිතුරු බ්‍රහ්මචර්යය රකින්නේ කොහොමද කියලා. ඉතින් ඒක පින්ඩෝල මහරද්වාජ ස්වාමීන් වහන්සේගේ උත්තර දීම මුලින්ම හරීම කෙටිම උත්තරේ නෙවෙයි ලැබෙන්නේ. ඒක අපිට වාසියට හිටිනවා මොකද ඒ ස්වාමීන් වහන්සේ ඒ ක්‍රමයෙන් තමයි ගැඹුරක් දකින්නේ ඒ ගැඹුර දකින්නත් ඒ රාජ්‍යරුවන්ගේ ප්‍රශ්න කිරීමම තමයි හේතුව. ඒ ඉස්සල්ලාම ඒ ස්වාමීන් වහන්සේ දෙන උත්තරේ තමයි අපි පළවෙනි දවසේ මතක් කරගත්තේ මහරජා අපි මේ මාතුමත්තිසු කියන විදිහට මාතා මවක් හා සමාන වයස්ගත කෙනෙක් දැක්කොත් මාතු සංඥාං උපට්ඨපේති. මවය කියලා හිතාගෙන සංඥාවෙන් කටයුතු කරනවා. රාගයට ඉඳ දෙන්නේ නැහැ. භගිනේ මත්තිසු සහෝදරියක්ගේ මට්ටමේ වයසේ කෙනෙක් දැක්කොත් සහෝදරයෙක් කියලා හිතනවා. දීතු මත්තිසු ඊටාම කුඩා දැරියක් දුවක් දැක්කොත් දුව යන සංඥාව ඇති කර ගන්නවා. එතකොට අපිට රාගය පහළ වෙන්නේ නැහැ. එතකොට රජ්ජුරුවෝ ඒ ස්වාමීන් වහන්සේට ගෞරවය ඉතුරු කරලා ධර්ම ගෞරවයත් ඉතුරු කරලා කියනවා ස්වාමීන් වහන්සේ මේ ශේෂ්ඨයේදී ඔබතුමා ඔබ වහන්සේගේ දැනුම වද බව පේනවා. ඒ මොකද මේ කාමය ඇති වුණාට පස්සේ මේ මවහා සමාන කෙනෙක් එක්කත් කාමයේ බැඳීම දුව හා සමාන කෙනෙක් එක්කත් කාමයේ බැඳීම සහෝදරයක් හා සමාන කෙනෙක් එක්ක කාමයේ බැඳීම කියන කෙච්චර ලොකු දෙයක් නෑ. ඒ ඔක්කොම තියෙන්නේ ඔය ඒ කාමයේ ඇවිසිලා එනකන් තමයි ඔය ශිෂ්ට ගති නෑදෑකම් ඔක්කොම තියෙන්නේ. ඒක ඇති වුණාට පස්සේ මොනවත් නෑ කියලා. එතකොට මේ අහනවයි රජුරෝ මේ ස්වාමින් වහන්සේට පොඩි ඉංගියක් පවත්වමින් නැද්ද ස්වාමින් වහන්සේ මේට වැඩිව මේට බරපතල විදිහට මේ ප්‍රශ්නෙට උත්තර දෙන්න ක්‍රමයක් ඔබ වහන්සේලාගේ මේ Brahmacharya ජීවිතේ. එතකොට මේ මේ ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා බුත්තං හේතම් මහරජ භගවතා ජානතා පස්සතා රහතා සම්බුද්දේන කියලායි මහරජය අපේ මේ භාග්‍යවත් වූ හරියත් වූ සියල්ල දන්නා වූ සම්මා සම්බුද්ධ ඥානanse අපිට මෙහෙම කියලා තියලා තියෙනවානේ මොකද්ද එතතුම් මේ වික්කවේ මහණෙනි මේ එව් නැත්තම් මෙහෙම බලව් ඉමමේව කායං උද්දං පාදතල අදෝකේස මත්තකා තචපරියන්තම් පූරං ඥානප්පකාර අසුචිනෝ පච්චවේකත මේ ශරීරයේ පාතලයෙන් මැත්තේ කෙස් පාලයෙන් යට හැම පරියන්ත කරගෙන හැම සීමා කරගෙන මේ ශරීරයේ මේ විවිධාකාර අසුචින්ගෙන් පිරී ඇති මේ ශරීරය ඒ නුවණින් සලකා බලන්නේ කොහොමද මේකේ මේ ඉම අත්ථි ඉමස්මින් කායේ මේ මගේ කියන වචනේ විතර පාවිච්චි කරන්නේ ීමස්මින් කායේ කියන වචනේ පාවිච්චි මේ කයෙහි එතකොට අර ආත්ම සංඥාවෙන් හෝ ජීවි උපාදීනක සංඥාවෙන් නෙවෙයි ගන්නෙ කය මේ කයෙහි අත්ථි ඇත්තේය මේ කයෙහි ඇත්තේ මොනවද කේසා ලෝමා නඛා දන්තා තචෝ ආදි වශයෙන් කෙස්ය ලෝම්‍ය නිය දාත්‍ය සමය ආදි වශයෙන් මේ තජ පංචකේ ඊගාවට ඒ වගේ පාඨවි වලට සමාන අල්ලන්න පුළුවන් හැඩයක් අරගෙන තියෙන කොටස මේ <clears throat> පිස්සකුත් ද්‍රවාකාර කොටස් 12කුත් නැත්නම් ආපෝ කොටස් 12කුත් සහිත මේ දෙතිස් කොටාසේ අපිට සරුවචනාංශය කියලා දීලා තියෙනවා. ඉතින් ඒක තමයි අපි ගියේ පාර මාතු කරගත්ත මාතු කාඩගත්ත කතාව. ඒකෙදී අපි තීරුම් කරගත්තා ගියේ පාර මේ සරුවචන් වහන්සේ මේ දෙතිස් කොටාස භාවනාව වගේම විශේෂයෙන්ම Brahmacharya යෙදී සිටින භික්ෂුන් වහන්සේලාට ස්ත්‍රී පක්ෂයේ කෙරෙහි Brahmacharya යෙදී ගත කරන <clears throat> භික්ෂුණීන් වහන්සේලාට පුරුෂ පක්ෂයේ වෙනුවෙයි තවත් අවතුම් පැවතුම් රාශි වශයෙන් දේශනා කළා කියලා. පුළුවන් තරම් අරසවලා කටයුතු කරන්නයි කියලා. නමුත් මතු වුණොත් ඒ රාගයක් ආසාවක් එතකොට මේ කියන විදිහට අසුභ සුභ පැත්තෙන් බලන්නේ නැතුව අසුභ පැත්තෙන් බලන්ට <clears throat> මේ දෙතිස් කොටාස පිළිබඳ යෝජනාව සර්වඥාන්සේ කරලා තියෙනවා. මේ දෙතිස් කොටාස භාවනාව ඔය ලංකාවේ ඉස්සර ඒ කියන්නේ අර බුද්ධ ආගමේ ස්වර්ණමය යුගයේ ගාක් ප්‍රසිද්ධව තිබිලා තියෙනවා. ඒ හැම මේ අටුවා කතාවල එතනින් ගියාම විසුද්ධි මාර්ගයේ වාගේ පස්සේ සංග්‍රහ වෙච්ච පොත්වල බොහෝමත්ම විශේෂම ලංකාවේ සිද්ධ වෙච්ච විස්තර රාශි රාශි වශයෙන් ගෙනහැර දක්වලා තිනවා මේ Brahmacharya රැක ගන්න විතරක් නෙවෙයි ඒ අසුබ කර්මස්ථානයේ දිගේ ඉදිරියට ගිහිල්ලා ඊ ගාවට වැඩි යුතු විපස්සනා මාර්ග පවා වඩ아가න ඉදිරියට කටයුතු කරපු මේ මහා වීර ධීර ස්වාමීන් වහන්සේලා යෝගාවචරයන් පිළිබඳ කතා කොහොම නමුත් ඒක මෑත කාලේ වෙනකොට සෑහෙන වැලිතලාවට කාලේ වැලිතලාවට යට වෙලා <clears throat> අපිට ඉතුරු උනේ ඔය ආරක්ෂක භාවනාවක් විදිහට චතුරාර්යක භාවනා කියන තේරවාද සාසනයේ බොහොම ප්‍රසිද්ධ ඒ වගේම කාලයක් තිස්සේ රැකගෙන ආපු භාවනා ක්‍රමයකට. නමුත් මේ අසුභ භාවනා පිළිබඳව බොහෝ දෙනෙක්ගේ ඇත්තේ අසුභම වූ සංකල්පයක්. බොහෝ දෙනෙක් ඒක එච්චර රුචියට පිළිගන්න ගතියක් නැහැ. ඊට වැඩිය ඒක බොරුවක් නෙවෙයි කිව්වොත් බුද්ධ ආනුසතිය මෛත්‍රියට වැඩි කැමැත්තක් දක් කරනවා. අසුභ භාවනාවට ඉතර කැමැත්තක් දක්වන්නේ නෑ. ඒ වගේම තමයි අසුභ භාවනා පිළිබඳව බහුසුත ඥාන ලබා ගැනීම අදහසින් හෝ ටිකක් හොයලා බැලුවොත් ඒකේ ගොඩාක් ඔය මේ මේ අන්ධකාර දැන් තේරුම් බේරුම් කරගන්න බැරි දැන් රාශියක් තියෙනවා. ඒක මේ බුද්ධ දේශනාවේ ওই කියන පාඩවල මොනවාක්වත් ඇත්තේ නැහැ. මුත් ඒක පිළිබඳව මේ පසුකාලීනව ඉදිරිපත් කරගත්ත ඒ අටුවා මතවල තාම පිරිසුදු නැති නමුත් හුඟක් හොයලා බලනකොට මේ හිත යොදන්න වටින යෝගාවචරයක් විසින් දැනගත යුතු කාර්ය රාශියක් මතු කරගන්න පුළුවන්. ඒක මේ කාමච්ඡන්දේ නැති කරන අදහසෙන් කරන පටික්කුල භාවනා මානසිකාරයක් වශයෙන් නෙවෙයි භාවනා ක්‍රම පිළිබඳව හැඟීමක් ඇති කරගත යුතු Brahmacharya ජීවිත පරියන්ත කරගෙන රකින්න කෙනෙක් දැනගත යුතු බෞසුතනාන ප්‍රඥාන පැත්තෙන් මේකට ටිකක් හිත යොදන්න වටිනවා. ඒ අසුබ කර්මස්ථාන අපේ පොත්පත්වල කියවන්න ගත්තොත් විවිධාකාර නම් වලින් සඳහන් කරනවා. පටික්කුල මනසිකාරයේ වශයෙන් අසුභානුපස්සනාව වශයෙන් ආදීනවානුපස්සනාව වශයෙන් දිටිස් කොට්ටාස භාවනාව වශයෙන් නැත්නම් අට්ඨික භාවනාව වශයෙන් කියලා එක එක එක එක නම් වලින් සඳහන් කරලා තියෙනවා කොයි එකමුත් කියන්න හදන්නේ මේ පින්දෝල භාරද්වාජ ස්වාමීන් වහන්සේ ওই මැද පෙන්නපු කාරණාව තමයි. ඒ කාම ඡන්දේ වගේ දෙයක් ඇති වෙච්චාම මේ <clears throat> තමන්ගේ ශරීරය දිහා මේ කොටාස 31 වශයෙන් බලන්නේ. ඊට පස්සේ ඒකෙදී තමන්ගේ ජීවත් වෙලා ඉන්න යෝගාවචරයේ මේ මත්තට උනත් එන්න පුළුවන් දැනට ඇවිල්ලා හෝ තියෙන කාම ඡන්දය නැත්තම් මේ කාම ආසාවල් දුරු කිරීමේ අදහසින් මේ අසුභ භාවනා වඩනවන තමන්ගේ දෙතිස් කොටාස පිළිබඳව මේ නුවණින් සලකා බලනවා. ඒ දෙතිස් කොටාස ගැන සලකා බලලා සූර වුණොත්, දක්ෂ වුණොත් ඒ අටුවාව පොදුවේ පිළිගන්න මතයක් තමයි තමන්ට ප්‍රථම ධානය, ඒ කියන්නේ උග්ඝහ නිමිත්ත, පටිභාග නිමිත්ත, අප්පනා සමාධිය කියන අවස්ථා ඔක්කොම ප්‍රථම ධ්‍යාන දක්වා ලබන්න පුළුවන්. දෙවෙනි ධ්‍යානට යා ගන්න බැරි වෙනවයි කියනවා. මොකද ඒ අසුබ වශයෙන් බලපු නිසා මේවා මතින් ප්‍රීතිය පහල කරගන්න බෑ. ප්‍රීතියක් පහළ වෙන්නේ නැති නිසා සමත ක්‍රමයෙන් නම් විස්තර කරන්නේ ප්‍රථම ධ්‍යාන දක්වා යන්න පුළුවන් කියලා. ඒ වගේම මේ සමතේට බර නැත්නම් යම් කිසි විදිහක සීමාකාරී තත්වයන් යටතේදී විග්‍රහ කරලා ඒක මෙන්න මෙහෙම අදහසක් ප්‍රකාශ කරනවා බාහිර පණ ඇති කයකට මේ අසුබ මානසිකාරය පටික්කුල මානසිකාරය යොදලා අර්පණා සමාධියක්වත් ගන්න බැරිය උපරිම වශයෙන් කරන්න පුළුවන් වෙන උපචාර සමාධිය පමණයි කියන්නේ. ඒක ඉස්තිර වෙලා තිනවා මේ අටුවා සාහිත්‍යයේ. නමුත් ඒ වෙනකොටත් ඒකට විරුද්ධව නැත්නම් ඒකට විකල්ප මත ඉදිරිපත් වෙලා තිනවා. ඇයි එහෙමනම් මේ දස අසුබ එක දවසක් මැරිලා එක දවසක් ගිය දවස් 3-4ක් ගිය නිල් වෙච්ච මිනිහක් පණුවෝ ගහපු මිනිහක් හිවල්ලු කපුටෝ කෙවුලෝ ඇදලා දාපු මිනිහක් ඊගාවට මස්ලේ විසිරිච්ච ඇට බැඳිච්ච මිනිහක් ඊගාවට ඇට කැබලි විසිරිච්ච මිනිහක් ඇට කැබලි දි รา ගිය ඇට කැබලි ආදි වශයෙන් මේ 10 මතින් පුළුවන් නම් අසුබේ වඩලා ප්‍රථම ධ්‍යාන ගන්න මොකද බාහිර කයේ දෙතිස් කොටාස බලලා කරන්න බැරි කියලා අටුවාම ප්‍රශ්න කරනවා. ඉතින් ඒකට අටුවාව දෙන උත්තරේ තමයි අර බාහිර ධ්‍යාන ලබන්න පුළුවන් වෙන්නේ මැරිච්ච බාහිර කය. අනුපාදින්නක කියන වචනේ පාවිච්චි කරනවා. ඒකේ මේ ලිංග වශයෙන් හරි පණ තියෙන ගතියින් හෝ ඇලීමක් බැඳීමක් ඇති වෙන්නේ මිනියක් සම්බන්ධ කරගත්තොත් ඒකේ දස අසුබ වශයෙන් එහෙම නැත්නම් මේ මෘත කලේබර 10 වශයෙන් ඒකේ ප්‍රථම ධානය ගන්න පුළුවන්. නමුත් සජීවී බාහිර කෙනෙක්ගේ ඒක ගන්න බෑ. ගත්තට මේ උපචාර සමාධියෙන් එහාට යන්න බෑ. උපචාර සමාධියට ගියාට පස්සේ යන්න ක්‍රමයක් තියෙනවා විපස්සනා කරලා තියෙනවා. ඊට පස්සේ ඒක විපස්සනාට හරවගත්තොත් ඒ සමාධිය ඉදිරියට විපස්සනාට පාවිච්චි කරන්න පුළුවන් ඕනෑ නම් ඒ අර සමතේ වශයෙන් පවතින මේ බාධකය බිඳගෙන විපස්සනා පැත්තෙන් ගිහිල්ලා එක්කෝ ඒකේ මත තියෙන වර්ණේ මතින් හෝ එක්කෝ ඒකේ මත තියෙන ධාතු වශයෙන් ඇති ශූන්‍ය භාවයේ මතින් හෝ සමාධිය දියුණු කරගෙන යන්න පුළුවන් කියලා. ඉතින් මේක ටිකක් විමසුමට ලක් කළ යුතු සාකච්ඡාවක් ඔය අසුභ භාවනා පිළිබඳ විස්තර කරන සමත ආචාර්යවරු ගෙනහැර දක්වනවා. ඒ මොකද නිදර්ශන වශයෙන් කියනවනම් තව ඩිංගිත්තක් අපි මේකට නිදහස් නිදර්ශන ගෙනහැර පාමින් ඔය <clears throat> තිස්ස කියන ස්වාමීන් වහන්සේ මේ අනුරාධපුරයට එනකොට මේ පින්දපාත වේලාවක අනුරාධපුරයට එනකොට ඒ ස්වාමීන් වහන්සේ ආවේ මිහින් තලාවේ ඉඳලා ඒ මිහින් තලාවට යන ස්ත්‍රියාවක් දකිනවා. ඒ ස්ත්‍රියාව ඉඟි බිඟි පානවා. ඒ ස්වාමීන් වහන්සේට ඉඟියෙන් මේ ස්ත්‍රී ලීලාවක් පානවා. ඒ ස්වාමීන් වහන්සේ එන්නේ තද බල මානසිකාරයක. එනකොටම ඒ ස්වාමීන් වහන්සේ අර ස්ත්‍රියාවගේ උමර හිණාව දැකලා දත්තට දත්තට ටිකෙන් සංඥාවක් ගන්න. අරගෙන වහාම අට්ටික සංඥාවෙන් ඒ ස්වාමීන් වහන්සේ ගිහිල්ලා චතුත් අධ්‍යානෙ ලැබුවයි කියලා එතන ඒ අටුවා කතාවේ සඳහන් චතුත් අධ්‍යානෙ ලැබලා ඒකම පාදක කරගෙන ඒ ශුන්්‍යතානුපස්සනාවෙන් ඒ ශාන්ති අරියත්වයටපත් වෙනවා පියවර කීපයක් තුල. ඒ පියවර කීපේ ගමන් කරනකොට ඒ ස්ත්‍රියාව අපේක්ෂාවෙන් පිටිපස්සෙන් එන ඒ ස්ත්‍රියාවගේ ස්වාමි පුරුෂයා අර gederin පැනලා යන ස්ත්‍රියාවක් මේ පුරුෂයත් එක්ක දබර කරගෙන පුරුෂයා වහාම එළවනවා මේ ස්ත්‍රියාව පිටිපස්සේ. ඉතින් එනිසා ස්ත්‍රියාව ඉස්සරහින් දකින්න කහාටවත් පේන්නේ නැති වෙන්න පැනලා යන්න යන්නේ. නමුත් අර හාමුදුර කෙනෙක් දැකපු නිසා ස්ත්‍රියාව දැනගන්නවා දැන් මේ හාමුදුරන්ගෙන් ඇහුවොත් එහෙම කවුරු හරි මේ ඉතිරියාවක් දැක්කද කියලා මේ හාමුදුරන්ගෙන් දැන් අහුවෙනවා. ඒකයි අර හාමුදුරන්ට ඔමරි පහලා ඒ ඉඟි බිඟි පහලා hinaවක් ස්ත්‍රී ලීලාවකින් hina වෙලා ගියේ. ඒ හාමුදුරුව නමුත් හිතියේ ලද වනස්කාරයකයි. අර විදියට ඒ ස්වාමීන් වහන්සේ දන්තක් ටික ඇට සංඥාවෙන් <clears throat> දත්තට ටිකෙන් සලකුණ අරගෙන ධ්‍යාන වඩලා භාවනා කරලා මේ සක්මන් කරන ගමන අරිහත්ත්වයටපත් වුණාට පස්සේ අර මිනිස්සයා හම්බෙලා අහනවා අවසරයි ස්වාමීන් වහන්සේ ඉස්ත්‍රියාවක් දැක්කේ නැද්ද යනවා ඉස්සරහින් කියලා. එතකොට ඒ ස්වාමීන් බොහෝම අර හිටපු මිනිස්කාරය කඩා ගන්නත් කියනවා ඉස්ත්‍රියාවක්ද පුරුෂයෙක්ද දන්නේ දත්තට ටිකක් නම් යනවා දැක්කයි කියලා. ඉතින් මේ මිනිස්සයාට එක පාරට නිකන් කල්පනා වෙනවා මේ මොනවද මේ යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ ප්‍රශ්නයක්. නමුත් ඒ ස්වාමීන් වහන්සේ ඒ හිතපු මානසිකාරය එක පෙන්වනවා. ඉතින් ඒක අටුවාවට නඟනකොට තස්සා දන්තං ටික දන්ත ටිකං දත්වා පුබ්බ නිමිත්තං manussරි තතේවසෝ තේරෝ ධීරෝ අරහන්තං අපාපුනී කියලා ඒක ගාතාවක් නගලා තියෙනවා තස්සා දන්ත ටිකං දිස්වා ඇයිගේ දත්තට දකපු දැක පුබ්බ නිමිත්තං අනුස්සරි ඒ ස්වාමීන් වහන්සේ කලින් හොඳට ආර්ථික සංඥාව වඩපු කෙනෙක් ඒ නිසා මේ పూర్වයෙන් වඩන ලද නිමිත්ත ඒ ස්වාමීන් වහන්සේට වහාම ආවා. ඇටවලින් වඩපු නිමිත්ත. ඒ ආපු ගමන්ම මේක ස්ත්‍රියවද්ද පුරුෂයෙක්ද මේ උමරිපානවද මොකක්වත් හාමුදුරන්ට මතක් වුණේ නැහැ. දත්තට ටිකෙන් සංඥාව ගත්තා. පුබ්බ නිමිත්තන් අනුසාරී. තතේවසෝ ධීරෝ තේරෝ ඒ ධීර වූ ස්වාමීන් වහන්සේ අරහත්ත්වයට ඒක පාදක කරගත්තයි කියලා. ඉතින් ඒතකොට පේනවා අනුන්ගේ පණ ඇති දත්තට වලිමුත් ධාන ලබාගෙන අරහත්ත්වයටපත් වෙන්න පුළුවන්. නමුත් ඊට කලින් ප්‍රකාශනයක් අපි ඉදිරිපත් කරගත්තා අටුවා පිළිගන්න අනුපාතින්නක බාහිද්දා කයෙහි ධාන ලබන්න බෑ කියලා. ඉතින් මේකට විස්තර කරන්නේ මේ ස්වාමීන් වහන්සේ මීට කලින් ඒ භාවිත කයක් ඇති භාවිත සීලයක් ඇති භාවිත චිත්තයක් ඇති භාවිත ප්‍රඥාවක් ඇති කෙනෙක් නිසා උන්වහන්සේට ඒ පෙර කරන ලද තමන්ගේ කර්මස්ථානයේ සිහි කරන්න නිමිත්තක් විතරයි උනේ යට ටික. ගත්ත ගමන් ඒ ස්වාමීන් වහන්සේ සමහර විටක මේක වර්ණයේ වශයෙන් ගත්තද පටික්කුල වශයෙන් ගත්තද ශූන්‍ය වශයෙන් ගත්තද දත්වල තියෙන සුදු පාට අරගෙන ඒ අභිභායතන කසින දිගේ ගියාද නැත්නම් පටික්කුල වශයෙන් පිළිකුල් කටයුතු ඒ කියන්නේ ඒකේ දිශා වශයෙන් සංඨාන වශයෙන් වර්ණ වශයෙන් ඕකාශ වශයෙන් පරිච්ඡේද වශයෙන් මෙහි යත්තා වූ ඇසුරු කරන මේ පිළිකුල දැකලා පරිකුල මනසකාට ගියාද එහෙම නැත්නම් එයි ඇති පාඨවි කොට්ඨාස මතින් ශුන්්‍යතාවයට ගියාද කිහිල්ලා මේ හරියටටපත් වුණාද කියන පාරවල් තුනක් මෙතන තියෙනවා. ඉතින් මේකේ සඳහන් වෙන්නේ ඒ ස්වාමීන් වහන්සේ ඉස්සල්ලාම සමතෙන් ගිහිල්ලා තියෙනවා. සමතෙන් ගිහිල්ලා ඒ ධාන වශී කරලා ඊට පස්සේ තමයි විපස්සනාට දාලා තියෙන්නේ. ඒ නිසා කලින් විපස්සනා පිළිබඳ හැඟීමක් ඇතිව සිටි නිසා ලද සංඥාව සමත පැත්තෙන් හෝ විපස්සනා පැත්තෙන් කියන ඕන පැත්තකින් හසුරා ගැනීමේ ශක්තිය ස්වාංශිත තිබුණ නිසා සමහර වෙලාවට සමතය පමණක්ම දන්න කෙනෙකුට බහිද්දා අනුපාදින්නක කයේ ප්‍රථම ධානය යන්න බෑයි කියලා කිව්වට ඒක සාධාරණ ප්‍රකාශනයක් සමත විපස්සනා දෙකේටම සූර වෙච්ච කෙනෙකුට ඒක පටික්කුල වශයෙන්ම ගත යුතුයම නැහැ. පටික්කුල වශයෙන් පමණක් ගැනීම පමණයි සමත යෝගාචරවල තියෙන එකම එක ක්‍රමය. නමුත් ඒක වර්ණ කසිනේට අරගෙන ඉවරලා මේ අභිභායතන ගියත් සමත ක්‍රමයක් තමයි. නමුත් මේ දෙතිස් කොටාසේ හුඟක් වෙලාවට මේ පටික්කුලට සම්බන්ධ කරලා කියන්නේ. සමතේම තවත් අතිරේක මාර්ගයක් තියෙනවා වර්ණයට ගන්න පුළුවන්. ඔය දෙකෙන්ම ගිහිල්ලා ඊගාවට නිමිත්තක් වශයෙන් විතරක් ඇතරිකේ සුදු පාට හෝ එහෙම නැත්නම් පිළිකුල අරගෙන ඊට පස්සේ ඒ මතින් අභිභායතන කසිනකට ගියාන ඒ ස්වාමීන් වහන්සේට පුළුවන් මේක විපස්සනාවට පාදක කරගන්න. ඒ නිසා මේකේ ගන්න තියෙන්නේ ඒ ස්ත්‍රියාවගේ දත්තල දැකලා වර්ණය දැකලා තියෙනවා. වර්ණය දැකලා ඒක සුදු පාටට හිත නංවලා ඕදාත කසිනිට ගෙනිලා ඕදාත කසිනිටගේ චතුර්ථ ධ්‍යානට ගිහිල්ලා ඊට පස්සේ ඒ යටමැතින්ම මේ වාගේ තියෙන තද කතිය හැතවල තියෙන තත් ඇටවල තියෙන තදකම ධාතු මනසිකාරයට පඨවි ධාතුවේ ගරු ලකුණ වශයෙන් අරගෙන ශූන්‍යතාවෙ දිගේ ගිහිල්ලා තියෙනවා කියන්නේ. ඉතින් ඒක නිසා මේ දෙතිස් කොටාස භාවනාවට යන කෙනාගේ ඒ චරිත ලකුණු ඒ වගේම කලින් ඇත්තා වූ ඒ භාවිත කායා භාවිත සීලා භාවිත චිත්තා භාවිත පඤ්ඤා කියන කාරණා ඒ මානසිකාර්ය පවත්තන ක්‍රමයට විවිධාකාරයෙන් බලපාන. ඉතින් ඒ මේ මේ ගන්න අරමුණ මොකක් වුණත් ඔහු කලින් ඒ කියන විට කායanusasana කරලා භාවිත කායා ඇති කෙනෙක් නම් මුලින්ම සීලය පිළිබඳව ආචාර්ය પરම්පරාවල් වලින් එන ඒ සීල මේ ශික්ෂා රැකලා භාවිත සීල ඇති කෙනෙක් නම් චිත්තානුපස්සනාවෙන් භාවිත චිත්ත ඇති කෙනෙක් නම් ධම්මානුපස්සනාවෙන් භාවිත පඤ්ඤා ඇති කෙනෙක් නම් ඒ පුද්ගලයාට ඒ ගන්න සංඥාව සම්මත ක්‍රමයෙන්ම යායුතුයි කියලා සීමාවක් නැහැ. විපස්සනා වෙමුත් යන්න පුළුවන්. වෙන විදිහට කියනවා සමත සමාධියෙම විතරක් නෙමෙයි විපස්සනා සමාධියක් උනත් ගන්න පුළුවන්. ගත්තර පස්සේ අර සමතයෙන් පමනක් යන කෙනාට හිර වෙන හිරවිල්ල මගහරව ගන්න පුළුවන්. ඉතින් මේක ඔය මේ මේ තර්කය හුඟක් වෙලාවට සුද්ධ විපස්සනා යානිකයා තමන්ගේ වාසියට ගන්න. එයත් සඳහන් කරනවා ඒ තමන් ගන්න මූල කර්මස්ථාන වශයෙන් ගන්න දේ මතින් ප්‍රථම ධානයේ ලැබිය යුතුම නැහැ. වර්පණාවක් අවශ්‍යම නැහැ. ඒක මතින් ඇතිවෙන විපස්සනා සමාධිය ඕනතරම් ඒ විපස්සනා ඥානවට පදනම් කරගන්න පුළුවන්. ඒ කරගත්තට පස්සේ ආයෙත් ඒ විපස්සනා ඥාන මූලික ආත්තිවාරම් මට්ටමේ කියන විපස්සනා ඥාන මතට ගියාට පස්සේ ඒ පුද්ගලයාගේ සද්ධාවේ විරිය සතිය සමාධියේ ප්‍රඥාවේ අලුත් වීමක් සිදු වෙනවා. හැවෑරීමක් සිදු වෙනවා. ඒ මතින් හොඳ වීරියක් ගත්තොත් ඒ පුද්ගලයාට අර ආරම්භක විපස්සනා පටන් ගන්නකොට තිබිච්ච මේ ඔය ක්ෂණික සමාධිය එතන එතන ඇති කරන සමාධිය උගාක් තව දිනු කර ගන්න පුළුවන්. ඒ මට්ටමේදී ආය සමතේ අලුත් වෙනවා. ඊට පස්සේ ආය විපස්සනා මට්ටමකට යනවා. ඊට පස්සේ ඒ විපස්සනා මට්ටමේදී ආයෙත් සමතේ අලුත් වෙනවා. ඒ අලුත් වෙන සමතේට මේ අලුත් වෙන සමාධියට සමත සමාධියට විපස්සනා සමාධියට කියන එක තමයි පොත්වල ප්‍රශ්න තියෙන්නේ. කොහොම නමුත් වැඩේට බැස්සට පස්සේ විවිධාකාර ක්‍රමවලින් පටිච්ච සමුප්පාද ක්‍රමයට අන්‍යෝන්‍ය ප්‍රත්‍ය වීමෙන් ඉදිරියට යන්න පුළුවන් ගතියක් ආනේක යෝගාවචරය සූරණං තමයි දන්නවනම් මයි ළඟ දැන් තියෙන්නේ මේ විපස්සනා කරලා ගිහිල්ලා ඇති වෙච්ච සමාධියක් මේක යම් කිසි විපස්සනා මට්ටමක් ලබා ගන්න මට පුළුවන් උනාට මාර්ගඵලයක් ලබන්න මාදි. නමුත් මේ සමතේ ඉඳලා විපස්සනා කරලා එහෙම නැත්නම් මේ මේ ධාතු මනසිකාර පැත්තට නැත්නම් අනි අනි මේ අනුපස්සනා පැත්තට ගිහිල්ලා ඒ එනේන තැනේදී එනේන විපස්සනා සමාධිය තහවුරු කරගන්නමින් ඉදිරියට යනවන එතන එතන තනවා වඩාගෙන ඉදිරියට යන්න පුළුවන් සූරකමක් තියෙනවා. මේක හැමෝටම හිතින්නේ නැහැ. ඒක බොහෝම කලාතුරකින් තමයි හිතින්නේ. ඒ අවස්ථාවේ හැටියට අවස්ථානෝචිතව එනේන සමාධි විපස්සනාට හරව ගන්නවයි කියන එක ගොක් අත්‍යවශ්‍ය දෙයක්. ඒ වගේම ඒක සෙල්ලක්කාර වැඩක්. ඉතින් ඒක නැති ඇත්තෝ බහුලයි කියන එක කොහොමද කියන්න පුළුවන් ඕනේ නම්. නමුත් කියන්න තියෙන්නේ ඒ ඇත්තන්ගේ හිතේ බයක් තියෙනවා නම් මේ සමතයෙන් මම මෙතෙන් ගිහිල්ලාම ඕනේ. එහෙම නැතුනොත් කරන්න බෑයි කියලා අර වගේ තියෙන හැකියාවක් උනත් කවදාවත් අදිෂ්ඨාන ශක්තියෙන් චිත්ත ශක්තියෙන් ක්‍රියාවට නංවන්නේ නැහැ. නංවන්නේ නැති වුණොත් ඇත්තටම නැතුවා හා සමාන තමයි. තිබුණට ඒ සමාධිය දියුණු පාවුණු කරගන්න සමතේ විපස්සනා දෙකෙන්ම දියුණු පාවුණු කරගන්න දන්නේ නැත්නම් ඒ යෝගාවචරය ඉතින් අර තනි කකුලෙන් යන්න හදනවා වගේ එකත අත්තට්ටකින් යන්න හදන කෙනෙක් වගේ වැටෙන එක වැටෙනවා. නමුත් මේ මේ එක තිය හදා වඩා ගන්න දන්නවනම් මේ සමත සමාධි විපස්සනා සමාධි කියන දෙකේ තනිය හැටියට ඇනේ ගහගෙන යන්න දන්නවනම් ඒ පුද්ගලයාට මේ තියෙන සමාධිය දිනු කරන්න යන්න පුළුවන්. මෙන්න මේ පටලැවිල්ල වෙන්න ඇති නැත්නම් මේ මේ අත්ුපතර විහිදිච්ච ගතිය නිසා වෙන්න ඇති මේ අසුභ භාවනා සම්බන්ධව තියෙන මේ මති මතාන්තර වල වෙනස්කම්. ඒ සමතේ පිළිබඳ හුඟාවක් යෙදී කටයුතු කරන ඇත්තොත් වරින් වර මේ බාහිද්දා බාහිර වූ සවිඥානික කයේ ප්‍රථම ධානයේ ගන්න පුළුවන් ද බැරිද කියන එක මේ රාත්‍රී 12ට නිකුත් කරන ගැසට් නිවේදන මාර්ගයෙන් තමයි වෙනස් කරන්නේ. සමහර වෙලාවට කියන පුළුවන් කියලා. සමහර වෙලාවට කියන බෑ කියලා. ඒ මොකද හේතුව ඒ ඇති වෙලා තියෙන සමාධිය අවස්ථානෝචිතව පාවිච්චි කිරීම පිළිබඳව Tamange මතයක් දවසින් දවස වෙනස් වෙනවා. ඒක එහෙම කල්ලාතු ඉරාඳින්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒ නිසා සමත පූර්වංග විපස්සනාවට යන ඇත්තෝ <clears throat> අසුභා මේ දෙතිස් කොටස භාවනාවේ මේ අපි කියන භාරද්වාජ ස්වාමීන්ගේ අදහසේ පටික්කුල සංඥාව තමයි ගන්න වෙන්නේ. පටික්කුලෙන් අරගෙන යන්න වෙනවා. නමුත් විපස්සනා පූර්වංගම සමතේට යන ඇත්තන්ට මේ වර්ණ වශයෙන්, ශුන්‍ය වශයෙන්, පටික්කුල වශයෙන් කියන තුන් ආකාරයකින් යන්න පුළුවන්. යුගනද්ද භාවනා යන අයට ආරම්භයේදී පටික්කුල සංඥාවෙන් ගිහිල්ලා ටික දවසක් හරි සමතේ ඇති කරගත්තට පස්සේ සමාධියක් ඇති කරගත්තට පස්සේ ඒ මේ තුන පිළිබඳව අවබෝධය සුතමේ ඥානෙ අවශ්‍යයි. එතකොට පුළුවන් වෙනවා කොණ්ඩේ තියෙන කෙනාට දයතල් වඳිනවා වාගේ ඒ මේ පටික්කුල භාවයෙන් පිළිකුල් භාවයෙන් අසුබ පැත්තෙන් පටන් අරගත්තට වර්ණ වශයෙන් සහ ශූන්‍ය වශයෙන් එක දිනු කරගැනීමේ හැකියාව තියෙනවා. මේකටම මේ තර්කයේදී ගෙනෙන මේ සාධක සූත්‍රයක් තමයි සුත්ත නිපාතේ දක්වන විජේ සූත්‍රය ඒ කාය විච්ඡන්ද විච්ඡේදනීය සූත්‍රය කියලා සඳහන් කරනවා. මේකේ බොහෝම ලස්සනට මේ කය මේ විෂිතුරු විදිහට එයත්තා වූ ආදීනව කොටස එයත්තා වූ අසුබ කොටස පෙන්වනවා. ඒක හැඳ වෙලාවෙදීම පෙන්වන්නේ අසුභානු පස්සනා කියන විපස්සනාට ගැලපෙනවා. සමතෙන් නෙවෙයි. ඒ අසුභානුපස්සනා විපස්සනාවෙන් ගිහිල්ලා ඒ පුද්ගලයාට ආදීනවානුපස්සනාව ඇති කරගන්න පුළුවන්. මේ කය ආනිසංස වශයෙන් සුභ වශයෙන් අපි නාවලා කවලා පොලා තියන හිටියට ඒක අපිට දෙන කරදර ඒක අපිට දෙන වද ඒක අපිට දෙන දඬුවම් ආදීනව ස්වරූපයෙන් සලකා බලන්නත් පුළුවන්. ඒ නිසා ඒ කාය විචන්දනයේ සූත්‍රය සමත පැත්තෙන් විස්තර කරන්න අමාරුයි. හරියම විචිතුරු විදිහට විස්තර කරනවා. ඒක කවුරුත් කියවලා තේරුම් අරගන්න වටිනවා. ඒ මේ විජේ සූත්‍රය කියලා මේකට කියනවා අපේ අපවත් චිලකු ස්වාමීන් වහන්සේ මේකට පොතක් ලියලා තියෙනවා. විජේ සූත්‍රයේ එහෙම නැත්නම් කාය විච්ඡන්දනීය සූත්‍රයේ මේ ඒකෙදී විපස්සනාට බරව තමයි විස්තර කරන්නේ. ඒ නිසා අපි තේරුම් අරගන්න ඕනේ මේ චතුරාර්යක භාවනා වශයෙන් දක්වන මේ අසුබ භාවනාවේ උගාක් විෂිතුරු පැති තියෙනවා. ඒ විෂිතුරු පැති වලින් මේ විපස්සනා පැත්තට යන ටික ලේසියෙන් අමතක කරන්න අමාරුයි. ඒ මොකද අටුවාවේ සඳහන් වෙන විවිධ කතාවල ඒවා පැහැදිලි විචිත්‍ර නිදර්ශන කරගන්න තියෙන නිසා. නමුත් මේක පිළිබඳව විවෘත සාකච්ඡාටදී මේ ඊට ප්‍රස්තාව දෙන්න අකමැත්ත නිසා දෝ මේවා පිළිබඳව එච්චර විග්‍රහයක් වෙලා නැහැ. මේ මෑත කාලේ හැබැයි ටිකක් ඕවා අවසන් පටන් ගන්න තියෙනවා. ආනේ ඒ හැඟීමෙන් යුක්තව අපි බලන්න ඕන කොහොමද මේ දෙතිස් කොටාසේ භාවනාවට නංවන්නේ කියලා. ඒකාන්ත සමතේ නෙවෙයි මේක ඕන තරම් දොරටු තියෙනවා. පටික්කුල වශයෙන්, වර්ණ වශයෙන් මේ ශූන්‍යතාව වශයෙන් නැත්නම් ධාතු වශයෙන් නංවන්නේ. අන්නේ අදහසෙන් මේ චතුරාර්යක භාවනා පැත්තෙන් එහෙම නැත්නම් මේ කසියම් පින්ඩෝල බහරද්වාය ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කරන පින්ඩෝල බහරද්වාය සූත්‍රයෙන් ඉදිරිපත් කරන දෙවෙනි අංකයේ සඳහන් කරලා තියෙන්නේ සාමාන්‍ය සමත ක්‍රමය. ඒ සමත ක්‍රමයේ සඳහා කරනකොට අපි කියන්නේ මේකට පටික්කුල භාවනා මේ අසුභ භාවනාව පටික්කුල භාවනාව දෙතිස් කොටාස භාවනාව කියලා. ඒ දෙතිස් කොටාස භාවනා කරනකොට ඔය අර කලින් කියාපු සෑම අපේ අපේ තියෙන මේ පෙර ඉඳලා ගෙන ආපු පාරමිතා ශක්තිය මේ උපනිෂේ සම්පත්‍ය වලට ඉඳ තියාගෙන කාම ඡන්දයට ප්‍රධානම පිළිතුර වශයෙන් සලකාගෙන අසුභහන පැත්තෙන් බලනවනම් මේ යෝගාවචර මතක් කරන්නේ තමන් අර භාවනා පූර්වක් කෘත්‍ය වශයෙන් මෛත්‍රී භාවනාවට බුද්ධානුස්සති භාවනාවට ටිකක් හිත යොදලා පලක් පහනක් පූජා කළා සුදුසු තැනක වාඩි වෙලා ඒ තමන්ගේ ශරීරය මේ මේ වෙලාවේ මම දැන් මෙතන කියලා ඒක අරමුණු කරගෙන ඒ ශරීරයේ යත්තා වූ අත්ථි ඉමස්මින් කායේ කේසා අත්ථි ඉමස්මින් කායේ ලෝමා අත්ථි ඉමස්මින් කායේ නඛා අත්තිමස්මින් කායේ දන්තා අත්තිමස්මින් කායේ තචෝ ආදි වශයෙන් මේ කයෙහි කෙස් ඇත්තේය ලොම් ඇත්තේය නිය ඇත්තේය දත් ඇත්තේය මේකයි සම ඇත්තේ වශයෙන් ඒ ඒ කොට්ටාස වලට එක එකක් වශයෙන් හිත යොදමින් බලන්න කියලා. මේ දෙතිස් කොට්ටාස ඉස්සර කටපාඩම් කර ගන්න ඕන. ඉතින් ඒක සඳහා සම්ප්‍රදාන කූල ක්‍රමයේ වෙලා තියෙන්නේ එච්චරම මතක තබා ගැනීමේ බුද්ධියක් නැති කෙනෙකුට එකවරකට පහ ගානේ මතක් කරගන්න කියලා. ඒක ඉස්සලා අනුකූල පටික්කෝ මේ මේ මේ ඉහළට පහළට දෙපැත්තට කටපාඩම් කරනවා. කටපාඩම් කළා එක එකට හිත යොදනවා. හිත යොදනකොට කෙස් කියලා කියනකොට මේකයි කෙස් ඇත්තේ කියනකොට Tamange මේ කංචිලු දෙකෙන් උඩ නළලෙන් උඩ ගෙල වලුවෙන් උඩ ප්‍රදේශයේ වසාගෙන සිට මේ දෙත්‍රික් කොළ මේ කෙස් කොටාසේට හිත යනවනම් වෙන විදිහට කියනවා අනෙක් 31ක් කොටාස අමතක කරලා මේ ගත්ත කොටාසේ විතරක් හිත යනවනම් එහෙනම් Tamanට එක්කෝ එකේ වර්ණය පෙනේ කෙස්වල වර්ණය එහෙම නැත්නම් කේ සාතහන මේ බලුවලියක් වාගේ ඒ කවදාකවත් කිලින් කරන්න බෑ. ඇද වෙලාමයි තියෙන්නේ. ඉතින් ඔක කොන්න මෝස්තර දානකොට කියනවා. ඉතින් මේ පොකුටු කොණ්ඩ කොයි જાති කතා කරලා කිව්වත් ඕක එකක් අරගෙන බැලුවොත් කිසිම මේ ඍජු හැඩයක් නැහැ. ඒක සතහන කියන්නේ ඒ හැඩේට. ඊගාට දිශා වශයෙන් මේක ශරීරයේ උඩ කොටාසි. ඊගාවට ඕකාශ වශයෙන් ඒක ඉහළට ඉහළ හත්තුන් පැත්තෙම හැම පැත්තෙම මේ අනෙකුත් කෙස් එක්කම තමයි ගැළතිලා තියෙන්නේ. මුල කුකුණු ඉසක් විතර ප්‍රමාණයක් කියලා විස්තර කරනවා මේ තෙතහමේ ගිලිලා තියෙනවා. නිකන් මේ ඉලු ගහක් Tamange මුල හුඹහක ගිල්ලාගෙන උඩ මේ ඉලු කොළ දාලු කුලගේ වැනි වැනි තියෙනවා වගේ හාත්පසින් ගැවසිච්ච ඉලුක් කොළත් එක්ක තියෙනවා වගේ මේකේ ඕකාශයේ දනගා අවකාශයේ එක කොනක් තෙතහමේ ගිලීගෙන අනික කොටස අනිකුත් කෙස් එක කැළතිගෙන තියෙනවා. ඊගාවට ඒක පරිච්ඡේද වෙලා තියෙන්නේ ඒ කෙස් ලොම් වලින් වෙනස්. නිය වලින් වෙනස්. දත් වලින් වෙනස්. හමෙන් වෙනස්. අනිකුත් ඒ කොටස 31ෙම වෙනස්. හොඳට ඒ කෙස් කියන පරිච්ඡේදය තියෙනවා. ආනෝ එකක් මතක් වෙයි. කේසා කියලා නැත්නම් අත්ථීමස්මින් කායේ කේසා කියලා කෙස් කියලා හිතනකොට ওই දෙයින් ওই හත් පහෙන් එකක් මතක් වෙනවා. මතක් වෙන කන්ම ඒකට හිත යොදවන එක තමයි මේ පරිකර්ම භාවනාව කියලා කියන්නේ. එතකොට මතක් වෙනවනම් මේ කියන වර්ණය හෝ සටහන හෝ දිශාව හෝ ඕකාශය හෝ පරිච්ඡින්න භාවයේ ඒකට කියන උග්ඝා නිමිත්ත කියලා. ඒ තරමටම අපේ පොත් හරි විස්තර සහිතයි. උග්ඝා නිමිත්ත ගියාට පස්සේ නැවත නැවතත් කෙස් කියනකොට ඒ උග්ඝා නිමිත්ත ගන්න මට්ටමට ගියාන අපිට පුළුවන් මාත්‍රකාව ලොම් වලට යන්න. ඊගාට නියවලට ඊගාට දත් වලට ඊගාට සමට ආහන විදිහට එකට එකට එකට එකට හිත යොදන්න පුළුවන් තරමට යනකම්ම කොට්ටාස 32 හිත මෙහෙවන මේ මෙහෙවන තාකල් කවදාකවත් රාගයක් එන්නේ නැහැ ඒ මොකද හිත යෙදිලා මුඛාකාරී දෙක හිත යෙදිලා තියෙන නිසා විශේෂයෙන්ම රාගය එන්නේ නැහැ යම් ආකාරයකට රාගය විතරක් නෙමෙයි ද්වේෂයත් එන්නේ නැත්තම් චෙහ් විතරක් මොකද්ද මේක මේ මගේ පළවලේ ඉන්න කට්ටිය මේ වෙලාවේ හොඳට කාලා බිල සැපෙන් ඉන්නවා මං විතරක් මේක තැනක ඉඳගෙන මේ නැති කුණු ගොඩක් ඔළුවේ දාගෙන නැති දුකක් පවරාගෙන මේ විඳවනවා නේද කියලා අත්කලමතාන යෝගයක් නෙවෙයිද මේක කියලා Tamande හිතට දේශ වෙන වෙලාවලුත් එනවා විශේෂයෙන්ම මෛත්‍රියට බුද්ධානුසතියට වැඩිය අසුභ භාවනාවේදී මේ විදිහට එපා කරන ගතිය එනවා ආන එහෙමත් එන්නේ නැත්නම් නිදිමතකුත් නැත්නම් හිත විසිරියන්නේත් නැත්නම් මේ කරන වැඩේ පිළිබඳව සැකත් නැත්නම් අන්න අපිට කියන්න පුළුවන් අර දිශා ඕකාස වන්න సంతාන පරිච්ඡේද කියන කොටසකින් එකක් ඒ කියන්නේ හිතේ හිටියා. එතකොට මේ උග්ඝහ නිමිත්ත හරි. මේ විදිහට 32ේම මෙනේ කරනකොට වක්කං කියනකොට වකුගඩුව, හදයන් කියනකොට හෘදේ වස්තුව, කේසා කියනකොට ලොම්, කේස් ලෝමා කියනකොට ලොම් ආදී වශයෙන් හිත යොදන යොදන වෙලාවේ ඒ ඒ කොටාස පටි තමන් ගත්ත උග්ඝහ නිමිත්ත අනුව හැසිරෙන මට්ටමට ගියා නම් භාවනාවේ පළවෙනි අවස්ථාව පරිකර්ම අවස්ථාව හරි. ඊට පස්සේ සඳහන් කරනවා බාහිර කයටත් ඒ විදිහට දාලා බලන්නේ කියලා. ඒ දානකොට ඒක ඉත්‍ත්‍යාවක් වශයෙන්ද හරකෙක් බල්ලෙක් වගේද කියලා බලන්නේ නැතුව කොට්ටාස වශයෙන් පමණක් අත්ති ඉමස්මින් කායේ කියප එක මේ තම මේ මගේ කයේ මේ කයේ කියප එක දැන් ඒ කයේ කියනවා. නමුත් ඒක ස්ත්‍රී පුරුෂ වශයෙන් ගන්න එපා කියනවා. කොටස් 32 එකතුවක් විදිහට. ඒ දෙක සාර්ථක වුණාට පස්සේ හොඳට කල්පනා කරලා බලන්න කියනවා මේ 32න් Tamange හිත වැඩියක්ම අල්ලන්නේ. yaadෙන්නේ. වැඩි වෙලාවක් ගත කරන්න කැමති කෝකද කියලා. එතකොට අර 32ක් විශේෂ ගත ගමන් කරපු අජත්ත බහිද්දා වශයෙන් මෙහෙවපු හිත මේ පිඩුවීමක් වෙනවා එක තැනකට. ඉතින් සමහරු කෙස් අරගන්න. සමහර ඔය දත් එහෙම නැත්නම් අට්ටික සංඥාව බොහොම ලංකා බෞද්ධ ඉතිහාසෙ බොහොම ප්‍රසිද්ධ දෙයක්. ඒ මොකක් හරි එකට හිත ගියා නම් ඊට පස්සේ ඒ කොට්ටාසෙ පමණමයි ගන්න. යම් ආකාරයට ඒ කොට්ටාසෙ ගත්තට පස්සේ අර එකලස් වෙච්ච හිත කැඩෙන ගතියට ආවනම් ආයසරයක් 32 හිත යොදවලා හිත කීකරු කරලා මම මේ තෝරගත්ත කොට්ටාසෙ වැරදිද කියලා බලලා හරි වැඩි වේලාවක් හිත අල්ලන කොට්ටාසෙ තමයි පවත්තන්නේ. එතෙන්ට යනකම්ම අපි කියන්නේ පරිකර්ම අවස්ථාව පමණයි නැත්නම් උග්ඝහ නිමිත්ත පමණයි ඊට පස්සේ උපචාර මට්ටමට යනවායි කියලා කියන්නේ ඒ ගත්ත කොටාසේ මතින් Tamanට ඕනේ නම් ඒ වර්ණයම අට්ටිකේ තියෙන සුදු පාටම ඕදාත පැත්තට යන්න පුළුවන්. එතන අට්ටිකේ තියෙන පිළිකුල් බව මිනියට කෑල්ලක තියෙන පිළිකුල් බව මිනියට කෑල්ලක් පිච්චිච්ච අලු ටික උනත් දැම්මොත් ගෙදරක් දොරක් ඉඩමක් පාළු වෙනවා කියලා කියනවා. ඒ තරම්ම බයක් පිළිකුලක් තියෙනවා. ඒ පිළිකුල් බව හොමතු කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඒකේ ඇත්තා වූ මේ පාඨවි කොටාසවල තියෙන ධාතු මනසිකාරයට යන්න පුළුවන්. ඔය තුන සමසමව පේන මට්ටමට යනකම්ම නැත්නම් කොයි පැත්තටවත් යන්න පුළුවන් මට්ටමට ඒ ගත්ත පටිකාමය උග්ඝහ නිමිත්ත දිනු කිරීම තමයි උපචාර සමාධිය කියලා කියන්නේ. ඒකෙදී කලින් අර කියන ලද භාවිත කායා භාවිත සීලා භාවිත චිත්තා භාවිත පඤ්ඤා කියන විදිහට හොඳට භාවනා කරන ලද කයක් සීලයක් හිතක් ප්‍රඥාවක් ඇති කෙනෙකුට නම් ওই තුනම සමානව ප්‍රකට වෙනවා. ওই තුනේ ඕන එකක් වැඩ ගන්න පුළුවන්. නමුත් සමතේ පමනක් දන්න කෙනාට ඔක පටික්කුලේ තමයි ගාක් වෙලාවට ඉස්සර වෙන්නේ. පිළිකුල් බව. මේ එකක්වත් මේ මේ කරඬුවක තැම්පත් කරලා තියානින්ට වඳින්න පුතන්න දේවල් නෙවෙයි. වගේ තියෙන්නේ ගෑවිච්ච තැන මිනිසු පවා බය වෙන. අමනුෂ්‍යය ඇදලා ගන්න. පිළිකුල් කටයුතු දෙයක්. බය උපදවන දෙයක් නැත්නම් අප්‍රිය සහගත දෙයක් කියන ගත්තාම තමයි ඒ මතින්ම යනවනම් පමණයි සමත ක්‍රමයට ප්‍රථම ධානය උපදවන්න පුළුවන්. ඉන් එහාට ඒ මානසිකරණය මානසිකාරයේ පවත්තන විතක්ක ਵਿਚාර දෙක තොර වෙච්ච ගමන් මේකට මතුවෙනවනම් මතුවෙන තියෙන ප්‍රීතිය දෙවෙනි ධ්‍යානයේ වශයෙන් එතෙන්ට යන්න බෑ. ආන්නේ පළවෙනි ධ්‍යානෙ ගියාට පස්සේ නම් ඒ ගත්ත ඒ සමාධිය මතින් ඒ පුද්ගලයාට කලින් ආනාපානේ කරලා නැත්නම් ඉතින් ආනාපාන සති භාවනාවට දාන්නත් පුළුවන්. එහෙම නැත්නම් වෙන තමන් කැමති භාවනාවකට හිත යොදා ගන්න තරම් අර නීවරණ යලපත් කිරීමේ ශක්තිය කෘත්‍යය එතන කෙරව. එහෙම නැතුව අර පටිභාග නිමිත්ත මට්ටමට ගියාට පස්සේ ඒ පුද්ගලයාට ඒකේ තියෙන වර්ණය ප්‍රකට වෙලා එනවනම් එනත්තන් මේ ධාතු මනසිකාර ප්‍රකට වෙලා එනවනම් ඒක සමත පැත්තෙන් බලනකොට අඩුපාඩුවක්. ඒ මොකද මේ අර්පණ සමාධියට ය아가න්න බෑ. යන්නත් කලින් මේකේ වර්ණ පේන්න පටන් ගන්නවා. මේකේ ධාතු මනසිකාර පේන්න පටන් ගන්නවා. ඉතින් ඒ උඟාකලට සමතේ කර කරන ගුරුරු කියන ඒවට යන්න ඉස්සෙල්ලා පුළුවන් තරම් මේ සමත භාවනාවෙන් ගිල ප්‍රථම අධ්‍යයනය ලබාගෙන මේ ධ්‍යා මේ විදර්ශනාට යන්නේ කොහොඳයි කියලා. නමුත් ඒක තිපිලි අරගන්න වෙන්නේ උපනිෂේ සම්පත්‍ය වල හැටියට ඒ පුද්ගලයාගේ චරිත ලක්ෂණ වල හැටියට මතුවෙනව නම් මේ ධාතු මනසිකාරය ශූන්‍යතාවේ ආදීනවය ඉතින් එනයි කියන්නේ ආට ඒ තියෙන සමාධියෙන් තව ඉස්සරහට වැඩ කරන්න යන්න පුළුවන් ඒ සමාධිය මාර්ග ඥානකට ඇති කියන එක නෙවෙයි තියෙන්නේ විපස්සනාවට හරවන්න ඇති ඒ විපස්සනාව යනකොට විපස්සනා සමාධිය දියුණු වෙනකොට අර කවදාකවත් සමතේට ගිහිල්ලාම යා යුතුයි කියන යන් කියන தත්ත්වය සම්පූර්ණ කරන්න බැරි කෙනෙකුට වුණත් භවනා ජීවිතය බලාපොරොත්තු සුන් කරගන්න තු යන්න පුළුවන්. ඒක නිසා දෝ මේ සතිපට්ඨාන සූත්‍රය වගේ දේවල අටුවාවේ හරියට සඳහන් කරලා තියෙනවා මේ අසුභ භාවනාව බොහෝමත්ම මේ කුරු රට ජනතාව අතර එකලක් ප්‍රසිද්ධ වෙලා තිබිලා කියනවා ලංකාවෙත් හරියට ප්‍රසිද්ධ වෙලා තිබිලා කියනවා. නමුත් පස්සේ අර මේ භාවිත කායා භාවිත සීලා භාවිත චිත්තා භාවිත පඤ්ඤා කියන தত্ত্বයන් නැති නිසා මේක එකම එක අසුබේට පමණක් සීමා වෙන්න ගියාම ඒ යෙදවුම භාවනා කරන පිරිසකින් සුළු ප්‍රතිශතයකට විතරයි ප්‍රතිඵලදායක වෙන්නේ. ඒ නිසා අසුබ භාවනා පොදුවේ නිකන් පැත්තකට තල්ලු වෙලා ගිහිලා තියෙනවා. නමුත් මේකේ තියෙන මේ වර්ණ අභිභායතන වර්ණ කසින දිගේ හෝ ශූන්‍යතාවයේ දිගේ කියන මේ ධාතු මනසිකාර දිගේ හෝ යන දෙක තුනම දොරටු යුර්තලා තිබුණා නම් මේට වැඩි වැඩි පිරිසක් මේ කායනපස්සනාවට මේ විචක්ෂණ බුද්ධියෙන් අර විජේ සූත්‍රයෙන් පෙන්වන පැත්තෙන් විචන්දනික පැත්තෙන් වැඩ ගන්න ඉඩ තිබුණා. ඒක නිසා මේ විපස්සනා පමණක් කරන අයත් වුණත් මේක සමත ක්‍රමයක් කියලා පැත්තක දාන්න තරකයි. අනන්තවත් උදව් කරනවා. ඒ විශේෂයෙන්ම පටික ආහාරයේ පටික්කුල සංඥාව ආහාරයේ පිළිකුල් සංඥාව ගන්න ගියාම ඒක ගන්න නම් ඒකාන්තයෙන් මේ අභ්‍යන්තර කයෙත්තා වූ පටික්කුලේ අරගෙන ඒකට තමයි මේ කැවිල්ලන්නේ. මේක හිලකින් දැම්මට නවදොරකින් වැగిදෙන කාර්ලු මේකෙන් එන්නේ. පිරිසක් එක්ක සම්භෝග පවත්වමින් එකට කෑවට කැත කරනකොට එක්කෙනෙක්ටවත් අඟ ඉන්නවට කැමති නැහැ. වෙන තැනකට කරන්නත් බෑ වැඩි. හැංගෙනවා. බොහෝම ජයට ප්‍රීති සම්බාධ කරමින් බිව්වට මුත්‍රා කරන්න යනකොට වෙනමම වැසිකිළියකට යන්න ඕනේ තනි වෙන්න ඕනේ. ওই ශරීරයෙන් කොයි දේ පිට වුණත් ඒ පිට වෙන තැනට යනකොට පිටිසත් එක්ක කරන්න බෑ. ඒකට තනි වෙන්න ඕනේ. ගන්න වෙලාවට නම් ඉතින් සම්භෝග තමයි. ඉතින් සාද තමයි. ඉන්නේ විදිහට ආහාරයේ පටික්කුල සංඥාති බොම අවශ්‍ය කරන දේ ඒක ඇති කරන්නත් මේ පටික්කුල සංඥාව ඇති කරගෙන තියෙනවා. ඒක නම් සමත ක්‍රමයක් තමයි. නමුත් ඒක බොහෝම පරෝජන වෙනවා. ඒ පරෝජන වෙන එක සමතේටම සීමා කරන්නේ නැතුව මේකේ තියෙන මේ තුන් දොරම විවෘත කරගෙන යන ගතියකට තියෙනවනම් විපස්සනා යෝගාවචරයට බොහෝම වැඩ ගන්න පුළුවන්. අද ඒක නිසා හුඟක් වෙලාවට මේ විපස්සනාව කරන ඇත්තන්ට තමක් මඳක් වෙලා විපස්සනා කරගෙන යනකොට අනිවාර්යයෙන්ම වාගේ පේන්න තියෙනවා මේ කාම රාගේ වැඩි වෙන ගතියක්. භවනා කරන ඉන්නකොට ඒ කාමික හැඟුම් එහෙම නැත්නම් මේ ඉඳුරම් පිනවීමේ ආශාව පුතුම විදියට එන්න පටන් ගන්නවා. එන්න පටන් අරගත්තට පස්සේ අර ඒ පුද්ගලයා දෙලෝක හිර එකක් තමයි මෙතෙක් වෙලා කාමභෝගීව Taman ගත කරපු යාළු මිත්‍රයන්ගෙන් අයින් වෙලා මම ඕගොල්ලෝ වගේ නෙමෙයි සීලවන්තයි මම ඕගොල්ලෝ වගේ නෙමෙයි භාවනා කරනවා මම ඕගොල්ලෝ වගේ නෙමෙයි මම වැදගත් මිත්‍රයෝ ආශ්‍රය කරනවා කියලා යන්නේ භාවනාවට යන්නේ ගියාට පස්සේ වෙන්නේ ගොඩක් කාම ආසාවල් පහළ වෙනවා පහළ වුණාට පස්සේ කල්යාණ සත්පුරුෂයන් මේක කියා ගන්න බැරි තත්ත්වේ නිසා භාවනා ලෝකයේ අතරමං වෙනවා අර මෙතෙක් ආශ්‍රය කරපු යාළුවෝ Taman විසින් මේ ඒ අත්ව පහත් කර අසරමං වෙලා හරි චිත්ත පීඩාවකටපත් වෙනවා. මේකෙත් පුරුෂ පක්ෂයට වැඩිය මේ ප්‍රශ්නේ තද්දිම්ම බලපාන ස්ත්‍රී පක්ෂයට. කියන්න කෙනෙක් නැහැ. කමඨාන් සුද්ධ කරන්න කෙනෙක් නැහැ. එවැනි කෙනෙකුට උගාක් උදව් වෙනවා මේ අසුභ භාවනා හරියට කරලා තිබුණා. නමුත් හුඟක් වෙලාට කරලා නෙවෙයි පටන් අරගන්නේ සුද්ධ විපස්සනායේ පටන් ගන්න. පටන් අරගත්තට පස්සේ අර මේ කාම ආසාවල් ඉදරන් පිළිබඳව ප්‍රණීත භාවයන් දිනු වෙනකොට මේක කරගන්න බැරි තත්ත්වයකටපත් වෙනවා. ඉතින් ඊට පස්සේ යත්තන කිව්වොත් මේ වෙලාවේදී අසුභ භාවනා කරන්න ඕන කියලා ආයෙ මූණ නරක කරගන්නවා. මට ඕනේ විපස්සනා. මට සමති බෑ. මට මේ විපස්සනාට මේකද මොකද කරන්න ඕන? විපස්සනා වශයෙන් මුත් කරන්න පුළුවන්. බෑ කියන එකක් නෑ. නමුත් සමත ක්‍රමය නැත්තම් සමතෙන් කරන මේ අසුභ භාවනාව ඒකටම බුදුහාමුදුරුවෝ නැත්තම් අපේ ගුරුහාමුදුරුවෝ දේශනා කරපු ක්‍රමයක්. නිසා විපස්සනා භාවනා කළත් මේ චතුරාර්යක භාවනා පිළිබඳව දැනීම, හැඟීම, පරිචයක් තියාගන්න ඒ වගේම තමයි සුද්ධ වශයෙන් විපස්සනා කරන්න යන කෙනෙකුට උනත් විපස්සනා මේ සුද්ධ වශයෙන් සමතේ කරන්න යන කෙනෙකුට උනත් කිව්වත් නම් කියන්නම් පුළුවන් කවුරක්වත් ඒක අහන්නලා ඇති නෑ විපස්සනා කියන්නේ මොකක්ද කියලා දැනගෙන තියෙන්න ඕනේ ඒක විපස්සනා පාගගෙන සමතෙන් විතරක් ගිහිල්ලා මේ අසුභ භාවනා කරලා දිනුවට එච්චර ලොකු දිනීමක් වෙන්නේ නැහැ. ඒ වගේම තමයි සුද්ධ විපස්සනා කරන්න ගිහිල්ලා කැසපොට ගහගෙන බැස්සත් මේ සමත උපක්‍රම පැත්තකට දාලා කරන්න බෑ. ඔය දෙකම නැතත් වරණගෙනවා විපස්සනා ගැන කිසිම හැඟීමක් නැතුව සමතයට බැසගත්තට බැස ගන්න වෙලාවේදී කිසිම දෝෂයක් යන්න බෑ බැස ගැනීමක් සිදු වෙනවා ඒක හොඳයි. ඒ වගේම තමයි කිසිම සමතයක් ගැන හැඟීමක් නැතුව පුංචි කොළ සලකලා විපස්සනාට බැසගත්තට දෝෂෙකුත් නැහැ බැස ගන්නවා තමයි ඒක හොඳයි. නමුත් මතක තියාගන්න ඕනේ ඔය දෙන්නර දෙන්න අත්වල බැඳගත්තේ නැත්නම් ඉස්සරහට යamak නැහැ. ඉතින් ආරම්භයේදී පේන්න තියෙන සමථ විපස්සනා දෙක එකිනෙකට ඇවිල්ලා එකට ගැටෙන මේ රණ්ඩු කරන දෙන්නෙක් වගේ. නමුත් උඩට යනකොට දෙන්න අත්වල බැඳ ගන්න ඕනේ. අනේ ඒකටයි මේ බහුසුත භාවය අපි ලං කරලා තියාගන්න ඕන කරලා තියෙන්නේ. බැලුව බැලමට නම් මේක ලොකු කැපිපෙන වෙනසක් වුණාට සමත සහ විපස්සනා කියලා. ඔය සමත සමාධිය විපස්සනා සමාධිය කියන දෙක අතර තේරුම හරියට ගත්තට පස්සේ දෙකම එකයි. සමාධිය දෙකටම ඕන කාටවත් කියන්න බෑ සමාධිය අවශ්‍ය නැහැ කියලා. නමුත් මේ සමාධිය සඳහා සමත අධිකාරියම නෙවෙයි තියෙන විපස්සනාවෙත් ක්‍රමයක් තියෙනවා. විපස්සනා කට්ටිය මම විපස්සනා කරන්න කියලා ගියාට සමත උපක්‍රම දන්නේ නැත්නම් හරියට වටවලල්ල යාමක් සිදු වෙනවා. මේ දෙකම දන්න කෙනා පැමිණෙන පැමිණෙන தત્ත්වයේ හැටියට උදව් මේ උපක්‍රම පාවිච්චි කරමින් තමන්ට ඕන වෙලා තියෙන මේ සමතේට පෝර දාන්නවත් විපස්සනාට පෝර දාන්නවත් නෙවෙයි කෙලෙස් අයින් කරන්නයි. එනේන කෙලෙස් ඒ ඒ මට්ටමින් අයින් කරගන්නයි. ඒකයි බෙබින්නෝල් වාරද්දායි සංස කියන්නේ කුංචි මට්ටමක් ආවොත් ඒ සංසාරයෙන් එහෙම නෙවෙයි කියන්නේ නමුත් කෙලින්ම කියන්නේ මව හා සමාන දුව හා සමාන මේ සහෝදරයන් හා සමාන හිතක් ඇති කරගන්න. බැරි නම් මේ සමතකමේ දාන්න. ඒකෙන් තමයි අපි මේ අද ධර්ම දේශනට අවශ්‍ය කරන මේ මේ පසුබිම නැත්තම් මේ බහුසුත භාවයට අවශ්‍ය කරුණු ඉදිරිපත් කරගත්තේ ඒ සූත්‍රයට ඍජු සම්බන්ධතාවයක් නැති වුණාට බෞද්ධ භාවයේ සම්බන්ධ කර ගැනීම සඳහා. ඉතින් ඒක මේ රජ්ජුරුවන්ගෙන් ප්‍රතික්ෂේප වෙනකොට රජ්ජුරුව කරන ප්‍රකාශය නැත්නම් මේ පින්ඩෝල බාරද්වාජ ස්වාමීන් කරන ප්‍රකාශය බොහොම සාධාරණ එකක්. ඒකයි මේක සූත්‍රයක් ගොඩනගන්න හේතුනේ. ඒ ඒ රජුරෝ කියනවා මේ බුදුහාමුදුර අපිට කියලා දීලා තියෙනවා මේ කයේ කේසාලෝමා නකා දන්තා වශයෙන් මෙනෙහි කරන්න කියලා. ආන්නේ මෙනෙහි කරනකොට අපේ රාගය දුර වෙනවා. අපිට Brahmacharya රකින්න පුළුවන් කියනකොට ඒ රජ්ජුරෝ කියනවා "යේතේ බෝ වාරද්වාජ බික්ඛු භාවිත කායා භාවිත සීලා භාවිත චිත්තා භාවිත පඤ්ඤා තේසං තං න දුක්කරං හෝති." හොඳට භාවිත කයක් ඇතිගෙන කායනපසනාව වඩලාද මනාකොට සීලයක පිහිටි චිත්ත පරිචිත්තානුපසනාව ධම්මානුපසනාව වඩන ලද්දෙකුත් නම් ඒක එච්චර දුෂ්කර නෑ ස්වාමීන් වහන්සේ. යේචකෝතේ බොහෝ භාරද්වාජ බෙකෝ අභාවිත කායා භාවිත සීලා භාවිත චිත්තා භාවිත පඤ්ඤා තේසන් තන් දුක්කරයි. කලින් ඒ වගේ භාවිත මනසක් නැති කෙනෙකුට මේක දුෂ්කරයි. මෙන්න විදිහට කියනවා රාගේ යාව යටලනවා, මැඩලනවා. දිචිස් කොටාසයට බෑ රාගේ මැඩලන්න. ඒ ප්‍රකාශය බොහොම වැදගත් වෙනවා. ඒකෙන් තමයි භාරද්වාජ ස්වාමීන් වහන්සේගේ ආත්ම ගෞරවයට කෙලසෙන්නේ නැතුව තව උත්තරයක් දෙන්න ඉඩ ලැබෙන්නේ. ඉතින් මේ අවස්ථාවේදී අපි අර කතා කරගෙන ආපු අසුභ භාවනාවෙන් කරන ධ්‍යාන භාවනා පිළිබඳව පරිච්ඡේදය સમાપ્ત කරමු. යම් කිසි කෙනෙක් අර කියපු විදිහට අට්ටිකේ මත හෝ කෙස් හෝ මොන වර්ණ මේ මොන කොටාසිකින් හෝ පළමුවෙන්ම වර්ණ సంతාන දිශාවෝකාශ පරිච්ඡේද වශයෙන් කියන මොනවා හරි දෙයකින් අරමුණ අල්ලාගෙන නැත්නම් උග්ඝහ නිමිත්ත අරගෙන ඒ මතින්ම භාවනා කරලා ප්‍රතිභාග නිමිත්තට ආවන ඒ පුද්ගලයාට ඒ මේක ස්ත්‍රී ගති පුරුෂ ගති මොනවාක්වත් නැතුව කොට්ඨාසේ පමණක් තේරෙන්න පටන් ගන්නවා. එතකොටත් ඒ ප්‍රතිභාග නිමිත්තට එනකොට අර කරන අර කලින් ගත්ත උග්ඝා නිමිත්තේ ලක්ෂණ පහක් තියෙනවානේ පහෙන් එකක් ගන්න පුළුවන් මොකක් හරි ගත්තොත් උග්ඝා කියලා. පහම නැති වෙන්න ඕන. ඒක පිළිබඳව මම කෙස් දිහා බලන්නේ කියලා කෙස්වල තියෙන වර්ණය කැපිපෙන ගතිය නැති වෙන්න ඕන. කෙස්වල තියෙන සතහන, කෙස්වල තියෙන දිශාව, අවකාශයේ වටේ තියෙන දේවල් පරිච්ඡින්න භාවයේ ඔක්කොම අයින් වෙලා කෙස්වල තියෙන පිළිකුල විතරයි මතුවේ. ඇටගත්තත් පිළිකුල විතරයි මතුවේ. එතකොට පේන්නේ පටික්කුල භාවයේ පමණයි. අන්න එතෙන්ට එනකොට නම් මෙන්න විදිහට කෙනෙක්ගේ සතහන් ආකාර නැති වුණාට පස්සේ නම් ඔන්න උපචාර මට්ටමට එනවා. ඒ උපචාර මට්ටමේ දිගින් දිගට දිගින් දිගට භාවනා කරනකොට තමයි ඒ විශේෂයි ඒ හිත බැස ගැනීම සිදු ඒ බැස ගැනීම සිදු වෙනකොට ඒ කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්දච්ච ආදී වශයෙන් ප්‍රසිද්ධිය සඳහන් කරන මේ පරිඋත් ทาน කෙලස් නීවර ධර්ම පහ යටපත් වෙලා ඒ විතක්ක ਵਿਚාරණම් වූ අරමුණම නැත්නම් අරමුණටම හිත නංවන ගතියත් ඒ නංවන අරමුණ මේකයි කියලා යණ යන අවස්ථාවේ ස්පර්ශ කරන ගතියත් ස්පර්ශ කරන්නේ දිශාෝකාර සතහන් දිශා වර්ණ సంతාන දිශාවකාශ පරිච්ඡේද වශයෙන් නෙවෙයි. පටික් අල්ලන්නේම පටික්කුල වශයෙන්. කේසා ගත්තත් පටික්කුල වශයෙන්, ලෝමා ගත්තත් පටික්කුල වශයෙන්, අට්ඨිකේ ගත්තත් පටික්කුල වශයෙන් ආන්නේ පටික්කුල සංඥාව එනකොට විතක්ක ਵਿਚාර දෙකේ ඊගාට ධානාංග සම්පූර්ණ කරගෙන ඒක ප්‍රථම ධානයට වැටෙනවා. ඊට පස්සේ මේ පුද්ගලයා මේ ප්‍රථම ධානය දිගටම වශී කරන්න ඕනේ. වශී කරාට පස්සේ අර ප්‍රකට ලේසි එක මේ කොටාසිකෙන් පටන් ගත්තද ඊගාවට තියෙන එක එක එක එක කොටාස අරගෙන අර ඇති කරගත්ත පටික්කුල සංඥාව මතින් ඒ කොටාසේ පමණක් වෙනස් කරමින් දිගින් දිගට දිගින් දිගට භාවනා කරන්න පුළුවන්. ආනේ විදියට 32ේම ප්‍රථම ධානය ලබා ගත්තා නම් ඒ පුද්ගලයාට ඊට පස්සේ ලැබුවට පස්සේ ප්‍රථම අධ්‍යයන ලැබුවට පස්සේ ඒ එක එක 32 කොටස එක එකක් කරන තමන් ඉදිරි පිට වාඩි වෙලා ඉන්න කෙනෙක්ගේ ආදී වශයෙන් දිගින් දිගටම දිගින් දිගටම ඒ කොටස වශයෙන් වඩන්න පුළුවන්. අට්ටි වශයෙන් ගත්තාම මේ මගේ ඇතුලේ ඇට රාමුවක් තියෙනවා. එහෙම තින් ධ්‍යාන ලබාගත් කෙනෙක් නම් ඉස්සරහින් ඉන්න කෙනත් දකින්නේ වෙන මොනක්වත් නෙවෙයි ඉඳගෙන ඉන්නට සැකිල්ලක්, ඇවිදිනට සැකිල්ලක්, වැඩ කරනට සැකිල්ලක් විදියට. ඒ අර භාවනා කරපු එහෙම අට්ටිකීට හිතියොදපු කෙනෙක් මේ දවසක් කියනවා මේ බස් එකේ යනකොට Tamanට ඉඳ ගන්න ආසනයක් ලැබිලා ඒකෙදී ටික වේලාවක් ඒ අට්ටික භාවනාව කරලා නිකන් බස් එකට හිත යොදලා බලනකොට මුළු බස් එකේම ඇට සැකිලි කට්ටියක් යනවා පේනවා. එච්චරමයි මුන්නම දෙයක්වත් වෙන පේන. ඊට පස්සේ විශාල සෙනගක් ඉන්න පොලක් මැදින් යන වෙලාවේදී ඒකට හිතේ දුවොත් ඔක්කොම ඇට සැකිලි නටවනවා තමයි. බලනකොට මිනිස්සු මොනවත් ඇත්තේ නැහැ මුළු වීදියේම පිරලා තියෙන ඇට සැකිලි වලින් කියලා. යම් ආකාරයකට මේ ලෝහිතං මේ ලේ කියන කොටාසේ හිතියෝ දාන හිටියනම් තමයි ලේ මල්ලක් විදිහට තමයි පේන්නේ. පස්සේ තියෙන ඔක්කොම මලු මලු ලේ පුරවලා තියෙනවා. එහෙම නැත්තම් වීදියේ ඉන්න හරියා ක්ෂණගේ බල්ලන්ගේ හරකුන්ගේ හැම තැනම ලේ පුරවච්ච මලු. මස් වශයෙන් ගත්තොත් මස් කඩයක්. ඔය භාෂාව පිපිරිච්චාම භාෂාව පෙරලිච්චාම එහෙම දකින්නකොට මේක <clears throat> දිහා බලනකොට කවදාකවත් ඒකේ අර සත්ව සංඥාවක් නැහැ. ඊට පෙරලා තියෙන්නේ ආත්මේ හැරගිය කට්ටියගේ ඉතුරුච්ච කැලී ටික. ඉතින් ඇටවතෙන් බලනවා නම් ඇට කොටවල්. මස් වලින් බලනවා මස් කොටවල්. ලේ වලින් බලනවා ලේ කොටවල්. කෙස් වලින් බලනවා නම් කෙස්. මෙන්න මේ විදිහට බලන මට්ටමට ගත්තට පස්සේ එතනදී සමතේ වශයෙන් හිර වුණොත් ඒ පුද්ගලයා එතනින් නතර වෙනවා. ඒ කියන්නේ මේ අසුබේ මැරිච්ච කුණක නම් පළවෙනි ධ්‍යානට යන්න පුළුවන් කියන එකයි අපි කලින් මතක් කරගත්තේ. පණ තියෙන කුණක නම් ගන්න බෑ. ප්‍රථම ධ්‍යානට යන්න බෑ. නමුත් පණ තියෙන කෙනෙකුගේ උනත් අරගෙන ඊට පස්සේ ඒකට විපස්සනා පැත්තට හිත හරව ගන්න පුළුවන් නම් අර තිස්ස තෙරුන් ආංශේ වගේ ඇයිගේ දත්තට දැකලා පෙර කරන ලද කර්ම පූර්ව නිමිත්ත ඇති කරගත්තොත් ප්‍රථම ධ්‍යාන ලබන්න පුළුවන්. එතකොට මුළු සක්වල පුරාම තියෙන සෑම ජීව සජීවි කොටාසවල ඇට වශයෙන් ලොම් වශයෙන් කෙස් වශයෙන් පලා ගැනීමේ ශක්තිය ඇති වෙනවා. ඒ විදිහට දිගට පතුරවන්න පුළුවන්. ඒ පතුරවන කෙනාට අර මේ කාමච්ඡන්දේ වගේ දේවල් බොහෝම කාලයකට එන්නේ නැති විදිහට යටපත් කරන්න පුළුවන් ශක්තිය ලැබෙනවා. මේ විදිහට තමයි ඒ කොටාස භාවනා කරන්නේ. මේකෙන් අභිභායතන කසින කරනවා නම් ඒ කෙනාට නීල කසිනේ සඳහා මේ කෙස් වල තියෙන කළු පාටත් කළු ඉංග්‍රීසියාවේ තියෙන කළු පාටත් ප්‍රයෝජන ගන්න පුළුවන්. ඇසල කළු වල තියෙන කළු පාට අරගෙන එහියත් ආ වූ නිල වර්ණය, කපිල වර්ණ කියලා තමයි මේක සමානලාට පොතේ සඳහන් වෙන්නේ. ඒකම මතින් ගියොත් ඒ අසුභය වර්ණයෙන් අභිභවනය කරනවා. කෙස්වල තියෙන අසුබ ලකුණ කෙස්වල තියෙන නිර්වාණයෙන් අභිභවනය කරපුවාම ඒකට අභිභායතන නීල කසිනිය කරගෙන හරියට නිල් මානෙල් මලකින් ගත්තා වගේ මුහුදේ තියෙන නිල් පාටෙන් ගත්තා වගේ නීල පාට වර්ණය මතු කරගෙන නීල කසිනිය ලබන්න පුළුවන්. ඒතකොට චතුර්ථ ධ්‍යාන දක්වා යන්න පුළුවන්. ඊගාවට ඇටවලින් සහ සුදු ඉංග්‍රියා වගේ දේවල් ගත්තොත් ඒ පුද්ගලයාට ඕදාත කසිනිය මතු කරගන්න පුළුවන්. සුදු පාට. පිළිකුල ඉක්මවල සුදු පාට මතු කරන්න. මේ සුදු පාට ඉස්සලා මතු වෙන්නේ අවවර්ණ. එච්චර දිලිසෙන පාටකට නෙවෙයි. ඒ මට්ටමේ චිත්ති තාම අට්ටිකේ ඕදාතයට හැරිලා තියෙන. ඊට පස්සේ ඕදාත කසිනේ පිරිසුදු කරන පිරිසුදු කරන යනකොට ඔය ටියුබ් බල්බ් එක වාගේ හුත් පිරිසුදු නිල් පාට ආලෝකයට යනවා. පිරිසුදු සුද්ධට යනවා. ඊට පස්සේ ඒක මතින් ප්‍රථම ධානය ආදී චතුර්ථ ධානයට යන්න පුළුවන්. ඊගාට ලේ මතින් ගත්තොත්, අමු මස් මතින් ගත්තොත් රතු පාටට යන්න පුළුවන්. ඒ වගේම මුත්‍ර හෝ බුරු මේ තෙල් මදය ගත්තොත් කහ පාටට යන්න පුළුවන්. නැත්තම් පිට. ඒ වගේ කහ පාට කසින ගන්න පුළුවන්. ඒතකොට කියනවා අභිභායතන කතන කියලා. අභිභායතන කියලා කියන්නේ පටික්කුලයේ අභිභවනය කරන යටපත් කරගෙන තලාපෙලාගෙන වර්ණය මතු කරගත්තොත් වර්ණ කසින කියන්න පුළුවන්. ඒ වගේම තමයි ඇටවල කෙස්වල වාගේ පළවෙනි කොටස් 20ෙම පාඨවිය තමයි ප්‍රකට. එතකොට ධාතු මනසිකාර වශයෙන් ගත්තොත් අර රාහුල ස්වාමීන් වහන්සේට බුදුසජාණන් වහන්සේ දේශනා කරා දේශනා කරා වගේ අජත්තහ පඨවි අජත්ත පඨවි ධාතු බාහිත බහිද්ධා පඨවි ධාතු පඨවි ධාතු රේවේසා ඇතුළත ගත්තත් මේකේ ඇටවල තමන්ගේ මේ පණ තියෙන ඇටවල පඨවි ධාතුව. ගහක ගලක ගත්තත් පඨවි ධාතුව. අභ්‍යන්තර බාහිර පඨවි ධාතු පමණයි. ලෝකේ කියන්නේ ඔච්චරයි. ඔක මමේ මාගේ කියලා ගන්න ස්ථිර ආත්මයක් වශයෙන් ගන්න දෙයක් නෑ ශූන්‍යතාවයයි තියෙන්නේ කියලා පටවි ධාතු වශයෙන් යන්න පුළුවන්. ආපෝ ධාතු වශයෙන් වැగిරෙන සුළු ගතිය ගත්තත් ඇතුළත තියෙන ලේවල, කෙලවල, සෙමවල පට වැగిරෙන ගතිය තියෙනවා. ඒක බාහිරේ වැగిරෙන ගතියක් තියෙනවා. ඉතින් වැగిරෙන ගතිය පමණයි. ආපෝ ගතිය පමණයි. එතකොටත් ගහක ගලක මේ දොලක ආපෝ ගතියට කාම තණ්හාව ඇති වෙන්නේ නැහැ. ඉන්ද්‍රියන් පිනවීමේ ආසාව ඇති වෙන්නේ ඒ වගේ තමයි මේ අභ්‍යන්තරගත වෙලා තියෙන ආපෝ ධාතුවෙත් කියලා ශුන්‍යතා පරිසංයුත් එහෙම නැත්නම් අර කියන ආදීනවානුපස්සන අසුභානුපස්සන පැත්තට ගියොත් ඊට පස්සේ අර මේ චත්තාලීසාකාර භාවනා පෙන්වන විදිහට එක්ක දුක්ඛ එක්ක අනිච්ච එක්ක අනාත්ම ස්වરૂපෙන් ඕනි තැනකට යන්න පුළුවන් ගතියක් තියෙනවා ඒ නිසා බලනකොට අපිට මේ පංචස්කන්ධය තමයි ඒකාන්තයෙන්ම දුක් දෙන්නේ හැබැයි උපාදාන කෙරුවා පංච උපාදාන කියනවා. පංචස්කන්ධයම ඔය කොට්ටාස වශයෙන් හෝ ධාතු වශයෙන් ගන්න තරම් අර භාවිත කායා භාවිත සීලා භාවිත චිත්තා භාවිත පඤ්ඤා කියන මට්ටම තියෙනවනේ. එහෙනම් මේ මනුස්සයාට මේක විශ්වවිද්‍යාලයක නැත්නම් මේ පරිේශනාගාරයක තියෙන පරිේශන කූඩු ආවේ ඕන දෙයක් ඕන පැත්තකට හරවන්න පුළුවන්. ඒ නිසා මේ මෝඩයා මෝඩ වඩුවා ආයුධත් එක්ක පොර බදනවයි කියන වගේ මේ ශරීරය අභාවිත කයක් අභාවිත හිතක් අභාවිත හිතක් මේ සීලයක් අභාවිත ප්‍රඥාවක් ඇති කෙනාට කාමයේ වර්ධනය කරන්න හේතු වෙන අනුන්වත් කාමයේ වර්ධනය කරනවා. ද්වේෂයත් වර්ධනය කරනවා. මෝහයත් වර්ධනය කරනවා. නමුත් ඒ භාවිත කාය භාවිත සීලා තියෙන කෙනෙකුට නම් මේ අසුභ භාවනා පැත්තෙන් දුන්නත් ඒ මනුස්සයාට ඔය කාමච්ඡන්දේ වගේ දේක් දුරු කරගන්න පුළුවන්. ඉතින් ਸਰවඥාන්සේ සඳහන් කරන්නේ ඒකයි මේ මේ විදිහට භාවිත කය භාවිත මනස ඇති කෙනෙකුට හිමාල පර්වතය තුනක් දෙකට පලන්න පුළුවන් නම් මේ තුච්ච වූ කාමච්ඡන්දය ගැන මොනවට තොච්චර දඟලන්නේ කියලා කියනවා. ඊය බෑ අර වතුරෙන් ඔළුව උසගත්ත මනුස්සයට කියන කතාව. යම් ප්‍රමාණයකට තමන්ගේ කය හිත වර්ධනය කරගත්ත කෙනාත් නම් කාමච්ඡන්දය කියලා කියන්නේ බොහොම ඡවාය කාමච්ඡන්දාය කියලා තියෙන මේ කුණු මේ දුර්වල මේ තුච්ච කාමච්ඡන්දේ මොකද්ද මහා මෙරපවා නැත්තම් හිමාලය පර්වතයේ දෙකට බලන්න පුළුවන් ඒහු කෙනාට මේක මොකද්ද කියලා. නමුත් ඒක පුරුදු කරපු නැති කෙනාට කාමච්ඡන්දේ මහමෙරකත් වැඩි ලොකුයි. ඒක මේ මනසයා දෙකට බලනවා. ඒකයි මේ උදේන් රජුරෝ කියන්නේ ස්වාමීන් වහන්සේ ඔබ කියන කතාව ඇත්ත අර කින විදිහට භාවිත කරන ලද කෙනාට නැති කෙනාට අමාරුයි. ඊට පස්සේ මේ අහනවා රජුරෝ ස්වාමීන් වහන්සේ ඔච්චරද බුදුහාමුදුරුවෝ කියලා දීලා තියෙන උපවහන්සේලාගේ Brahmacharyaට නැද්ද ඌට වැඩිය කියන්නේ මම ওই ටික කරලා තිනවා මම පැරදිලා මම තාම කාමචන්ද්‍ර යටයි නොකිය බැරිද කියනකොට අහනවා ඒ ස්වාමීන් වහන්සේන උත්තං ඒතම් මහරජතේන භගවතා ඥානතා පස්සතා අපි සම්මුද්දේන අරහත අපි සම්බුද්දේන එතතුම් මේ භික්කවේ ඉන්දේසු ගුත්තද්්වාරෝ විහෙරත ඉඳුරන්ගේ ගුත්තද්්වාරේ ඉඳුරන් සංවර කරගෙන ජීවත් වෙන්න එතකොට ඒ පුද්ගලයාට ගහමන් ඡන්දෙට එන්නත් ඉස්සරලා සංවර කරලඳ ඉදුරංගෙන් අර කියන භාවිත කයෙන් මේක කරගන්න පුළුවන් මම හිතනවා ඒක අපි ලබන පාරට ඉතුරු කරන්න වෙනවා කාලානුරූපව අපිට කාලේ මේ අවසානයේ පැමිණලා තියෙන නිසා අපි ඒක ඊගාව දවසට කරගනිමු නමුත් මේ මධ්‍යස්ථ ප්‍රමාණය වුණත් හොඳට පුහුණු හිතක් භාවිත මනසක් ඇති කෙනෙකුට නම් වැඩ ගන්න පුළුවන් නමුත් බුද්ධ ධර්ම කියන්නේ එහෙම එතනින්ම සීමා වෙච්ච එහෙම නැත්නම් දුප්පත් දේශනා විලාසයක් නෙවෙයි. උංගා දේශනා විලාස තියෙනවා. අපි උත්සාහ කරමු අනිත් දවසේ මේ ඉන්දිය සංවරය නැත්තම් මේ මේ අපි සලායතන සම්බන්ධ කරගෙන ගැඹුරින්ම මේ කාමච්ඡන්ද උත්තර දෙන්නේ කොහොමද කියලා. ඉතින් මේ ඉදිරිපත්ගත් කරුණු ඉදිරිපත් කරගත කරුණුත් දැනට තමන් කරලා ඇති මේ භාවිත කය, භාවිත සීල, භාවිත චිත්ත, භාවිත ප්‍රඥා මතින් මේ දේවල් ඉදිරිපත් කරගෙන දැනට පැමිණෙනා වූයේ නීවරණ බාධක වෙන විදිහට කියනවනම් කෙලෙස් බාධක ඉවත් කරගෙන සද්ධා විදි සත් සමාධි ප්‍රඥා තව තවත් දියුණු කරගෙන ඒ භාවිත කයක් භාවිත හිතක් ඇති කර ගැනීමෙන් බලාපොරොත්තු වෙන්නේ පරම නිෂ්ඨාවට ය아가න්න මේ ධර්ම කොටසත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවේ අදට නියමිත ධර්ම දේශනාව මෙතන නැත කරන බලාපොරොත්තු වෙනවා සනසි මුදා වේවා කියලා ප්‍රාර්ථනා සම්බන්ධව කියලා කියනවා කියනවා අපි ඒකට කතුනායි ඒක සලසනවා අහගෙන ඉමු එහෙම නැත්නම් අපි නාතිංග දෙවියන් පින්කම් නීමේ ප්‍රේම වෙනත්නම් පින්කම් නීමේ අපි